තරුතර මහා සංඝරත්නයෙන් අවසරයි පින්වතුනි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කීස්බරෝහි පිහිටි ධම්මසරණ විහාරස්ථානයේ ගරු විහාරාධිපති පූජ්‍ය නාවටුන්නේ විජිත ස්වාමීන් වහන්සේට මම මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ ගරු දේශකයාණන් වහන්සේ මේ සැදැහැවත් පින්වතුන්ට හඳුන්වා දෙන ලෙසට සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි ඔබට අද අසන්ට ලැබෙන මේ ධර්ම දේශනය කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේ ආරාධනය පරිදි 2001 අවුරුද්දේ වෙසක් සහ පුසොන් වැඩසටහන් වලට සහභාගී වීම සඳහා වැඩම කොට සිටිද්දී පවත්වන ලද ධර්මදේශනාවක් ඥානানন্দ හාමුදුරුවෝ ධර්මය හොයාගෙන බොහෝ වෙහෙසකර ගමනක් වැඩම කළ කෙනෙක්. ලක්දිව පුරාම භාවනා මධ්‍යස්ථාන සහ අරණ්‍ය සේනාසන ඇසුරු කරමින් ධර්මය පුරුදු කළ කෙනෙක්. ඉන්දියාවේ හිමාල වන පෙදෙසේ යෝගීන් ආශ්‍රයෙන්ද අධ්‍යාත්මික පුහුණුවක් සහ සමයාන්තර දැනුමක් ලබා ගැනීමට උත්සාහ කළ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳවත් උන්වහන්සේ තුල ඇත්තේ අසීමිත ගෞරවාදරයක්. සද්ධර්මයේ පිළිබඳ මනා දැනුමකුත් ඒ ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කර ගැනීමේ කදිම හැකියාවකුත් උන්වහන්සේ සතුව පවතිනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳ ගැටමුසු තැන් අන් අයට निराකරණය කර දීමට පැහැදිලි කර දීමට උන්වහන්සේ ඊ타මත්ම දක්ෂයි. උන්වහන්සේ සේරුවිල බෞද්ධ විහාරාධිපති දඹගස් ආරේ සුමේධාලංකාර මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක්. දැනට පොල්ගහවෙල මහමෙවුනා කියන භාවනා මධ්‍යස්ථානයේහි අධිපති දුරය දරමින් ලෝක ශාසන සේවයෙහි යෙදී සිටින ඥානানন্দ හාමුදුරුවෝ මේ ධර්ම දේශනය ඔබ සැමගේ ප්‍රයෝජනය සඳහා දේශනා කොට වදාලා. මෙය ධර්මදානයක් හැටියට ඔබ සියලු දෙනා අතට පත්කිරීමට ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් ඉදිරිපත් වුණු ලයනල් ගුණසේකර මහත්මාටත් මාලනී අශෝකා ගුණසේකර නෝන මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ ධර්මදානයේ තුලින් ලැබෙන අසීමිත පින් බලයෙන් නිදුක් නිරෝගී සුවත් දීර්ඝායුෂාදියත් මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් සුගති සම්පතුත් අවසානයේ උතුම් වූ නිවන් සම්පතුත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙය තැටිගත කර දීමට බාරගත් තාක්ෂණික සහයෝගය ලබා දුන් අප හිතවත් රංජිත් වික්‍රමසිංහ මහත්මයාටත් රූබී වික්‍රමසිංහ මහත්මියටත් ඉතාමත්ම කෘතඥතා පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා. මේ ධර්ම දේශනාව තුළින් ඔබ සැම දෙනාට ධර්මාවබෝධය සැලසේවා හැම දිනාටම උතුම් වූ තෙරුවන් සරණයි.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 ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන්නේ ඔබ ඒට කැමති නිසා. පින්වතුනි අපි සියලු දෙනාම කැමති මේ ලෝකෙ තිබෙන වඩාත්ම බුද්ධි සම්පන්න දේ වඩාත්ම ඥානවන්ත දේ අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්නට නුවණක් අහිමි කරගන්න මේ ලෝකේ කවුරුවත් කැමති නැහැ ලෝකේ සියලු දෙනා කැමති නුවණ දියුණු කරන්නටයි. අපට කොහොමද මේ නුවණ දියුණු කිරීමේ අදහස අපේ හිතට ආවේ? පින්වතුනි අපි දැන් ගත කරන්නේ මනුස්ස ලෝකේ. මේ මිනිස් ලෝකේ අපිට ලැබිලා තියෙනවා හරි පුදුමාකාර හැකියාවක්. ඒ තමයි අපේ අපේ මානසිකත්වය නොඑක් නොඑක් ක්ෂේත්‍රවලට නොඑක් නොඑක් අංශවලට යොමු කරලා දියුණු කරන්න පුළුවන් කම. ඒ දියුණුවේ ප්‍රතිඵල අපිට අද එක එක ක්‍රමයකට දකින්න පුළුවන්. හැබැයි සමහර මේ මානසිකත්වයේ මේ මානසික දියුණු කරන්න පුළුවන් හැකියාව නරක පැත්තට යොමු කරනවා. එතකොට ලෝකයට විශාල හානියක්, පීඩාවක්, සූකයක්, කනගාටුවක්, පසුතැවිල්ලක් ඇති වෙනවා. නමුත් හොඳට හෝ නරකට හෝ මේ බුද්ධිය හසුරවන්න පුළුවන්කම ලැබුණේ මිනිස්සෙන්ට. මේ මිනිස්සෙන්ගේ තියෙන මේ සුවිශේෂී හැකියාව ගැන හොදාකාර ලෙස අවබෝධ කර හිටපු කෙනෙක් තමයි මනුස්ස ජීවිතයේ ඉහළටම දියුණු කරපු එක්කෙනා. ඒ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මනුස්ස ජීවිතය ගැන කියලා දුන්නේ පිංගුතුනි අපි කවුරුවත් හිතපු නැති පැති. අපි කවුරුවත් තේරුම් ගත්තේ නැති පැති. සමහර විට අපි කැමති පිටසක්වල ගැන විස්තර අහන්න. සමහර විට අපි කැමති වෙන ලෝකික ගැන තොරතුරු අහන්න. අපේ ජීවිතය අභ්‍යන්තරය ගැන කියා දුන්නොත් අපි සමහර විට ඒක කැමති නැහැ. ඒකේ තේරුම තමයි තමන්ගේ ජීවිතය ගැන හොයා දෙන කතන්දරය අහන්න බොහෝ දෙනෙක් කැමති නැහැ. බොහෝ දෙනෙක් කැමති අනුන්ගේ ජීවිතය ගැන අහන්නයි. ලෝකේ කවදද පටන් ගත්තේ? ලෝකේ කොච්චර දිගද? තව මේ වගේ ලෝක කොච්චර තියෙනවද? මේවා තමයි මිනිස්යන්ගේ සාමාන්‍ය ප්‍රශ්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ කල්පනාව ඊට වඩා වෙනස් එකක්. උන්වහන්සේ පෙන්වා දුන්නේ ජීවිතේ දිහා බලන්න කියලා ජීවිතේ සැබෑ තත්ත්වේ Tamange පැත්තට හැරිලා. මේක බලන්න පුළුවන් කියලා අපි ගැන විශේෂයෙන් මිනිස්යන් ගැන උන්වහන්සේ පෙන්වා දුන්නා. විශේෂයෙන්ම පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ මිනිස්යන් පිළිබඳව විශාල අගය කිරීමකට ලක් කළා. මං හිතන්නේ මිනිස්්‍ය වර්ගයාව මෙච්චර අගය කරලා තියෙනවා කියලා වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කළා තියෙනවා මේ මිනිස් ජීවිතේ දුර්ලභ දෙයක්. මේ මිනිස් ජීවිතේ වටින දෙයක්. මේ මිනිස් ජීවිතේ ගොඩාක් වටින දෙයක්. මනුස්ස ජීවිතයේ අපි ආරක්ෂා කරගන්න ඕන එකක්. බුදුරජාණන් වහන්සේ හොඳට දැක්කා ඒක. උන්වහන්සේ කොහේවත් තමන් වහන්සේගේ මඟ පෙන්වීමකින් යන්තම්වත් හිංසාවකට පීඩාවකට අනුබලයක් දීලා නැහැ. උන්වහන්සේ දේශනා කළා තියෙන මොනම හේතුවක් නිසාවත් මිනිස් ඝාතනයකට අනුබල දෙන්න එපා කියලා. කොටින්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකෙක් මොනතරම් සාධාරණ පදනමකින් වුණත් මනුස්ස ජීවිතයට හානි කරන්න දැනුවත් උදව් කළොත් එයාගේ පැවිදි බව නැති වෙලා යනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මනුස්ස ජීවිතේ බොහෝම ගෞරවයෙන් කතා කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතය ගැන ඉච්චර ගෞරවයෙන් කතා කළේ. මනුස්ස ජීවිතයක් ලබා ගැනීම කොච්චර දුෂ්කර දුර්ලභ දෙයක්ද කියලා අවබෝධයෙන්ම දැනගත්තු උන්වහන්සේ. ජීවිතය ගැන පින්වතුනි අපට අවබෝධය නෑ. පිනන්නේ කොහොමද? අපි හිතනවා මේ මිනිස්සයා කොහෙන්ද ආවේ? කවුරුත් ගෙනත් දැම්මද කියලා අපිට ප්‍රශ්න ගොඩක් මිසක් අවබෝධයක් නැහැ. බුදුරජාණන් වහන්සේට තියෙන ප්‍රශ්න ගොඩක් නෙවෙයි. උන්වහන්සේට තියෙන අවබෝධයක්. අන්නේ අවබෝධයෙන් තමයි උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ මනුස්ස ජීවිතය ගැන. ඒ මොකද බුදුරජාණන් වහන්සේ හැම ජීවිතයක්ම විමසලා බැලුවා. ද සාමාන්‍ය ලෝකයේ මිනිස්සු පෙළඹෙන්නේ ලස්සන තැන් මූදි වෙරලා ඉන්න ලස්සන ගස්වැල් දිහා බලන්න ගලාගෙන යන ඇලි ඇල දොළවැල් දිහා බලන්න මල්ල තුවල ඇවිදින්න සාමාන්‍ය මිනිස්සු හොයන්නේ ඕවා. බුදුරජාණන් වහන්සේ විහෙව හෙව්වේ ඒව නෙවෙයි. උන්වහන්සේ ඒ දේවල් සෙව්වේ නැහැ. උන්වහන්සේ සෙව්වේ මේ ජීවිතයේ හැටියට මේ ගෙවන්නේ කොහොමද කියලා මේ සත්වය. ඉතින් උන්වහන්සේ මේ චූටි කූඹියාගේ හිට විශාල තිරිසං සතා අලිය දක්වා හැම ජීවිතයකම ස්වરૂපය උන්වහන්සේ විමසුවා. අන්තිම දිලිඳු දුප්පතාගේ සිට ඉහළම රජමැදුරේ කෙනා දක්වා හැම ජීවිතයක් පිළිබඳව උන්වහන්සේ විමසුවා. උන්වහන්සේ කොච්චර දියුණු කළාද කියනවා නම් සිත උන්වහන්සේගේ චිත්ත දියුණුව හරි අසිරිමත් එකක්. දැන් අපි දන්නවා අපිට ඕනි යම් කිසි දුර පේන දියා බලන්න නම් අපිට උපකරණයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සිත නැමැති උපකරණය උන්වහන්සේ දියුණු කළා. අපි ඒකට කියනවා සමාධිය බලවත් කළා කියලා. උන්වහන්සේ නිකන් කෙනෙක් නෙවෙයි. භාවනා කරපු කෙනෙක්. අනිත් එක උන්වහන්සේ දුසීල කෙනෙක් නෙවෙයි, සීලවන්ත කෙනෙක්. උන්වහන්සේගේ ජීවිතේ පුරාම උන්වහන්සේ කේලම් කියලා නැහැ. බොරු කියලා නැහැ. ඔය හිස් දේවල් කතා කර කර කල් ගෙවලා නැහැ. නපුරු වචන කියලා නැහැ. උන්වහන්සේ අල්ප මාත්‍ර සම්බන්ධයක් වෙලා නැහැ සතෙක් මරන්නේ. ඊළඟට උන්වහන්සේ කිසිම සොරකමක් කළා නැහැ. වැරදි ජීවිතයක හැසිරීලා නැහැ. මත්පැන් පානය කරපු කෙනෙක් නෙවෙයි. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මානසිකව දියුණු නොවිතියිද? මානසිකව දියුණු වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ මේ මානසික දියුණුව උන්වහන්සේගේ ජීවිතේට පුදුම විදිහට පිහිට වෙච්ච දෙයක්. උන්වහන්සේ දියුණු කළ සමාධියේ ඉහළම මට්ටමකට සමාධිය ඉහළම මට්ටමකට දියුණු කරලා ඇති කරගත්තු අවබෝධය සමාධියකින් තොරව කල්පනා කරන අපට එකපාර ඇති වෙන්නේ අපි සමාධියක් ඇති කරගත්තු දවසට යන්තමින් ඇති වෙයි සමහර විට. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සමාධිය දියුණු කළා උන්වහන්සේ නුවණ දියුණු කළා මේ බ්‍රහ්ම ලෝකෙත් එක්ක දිව්‍ය ලෝකත් එක්ක හැම ලෝකයක් එක්කම බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධය තිබුණා. උන්වහන්සේ හැම ජීවිතයක්ම සොයලා බැලුවා. සොයාගෙන බලාගෙන යද්දී උන්වහන්සේට අවබෝධ වුණා මෙන්න මේ ස්වરૂපය. මොකද්ද මේ ලෝකයේ සියලුම සත්වයන්ගේ පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණේ තමයි මේ සියලුම සත්වයෝ සැප කැමති සුඛකාමානි භූතානි. සියලුම සත්වයෝ සැප කැමති. දුක්ඛ පටික්කුලා සියලුම සත්‍යෝ සැප කැමති වගේම දුක පිළිකුල් කරනවා. දැන් අපි අපි කවුරුත් ගත්තොත් සැප කැමති දුක පිළිකුල් කරනවා. අපි සැප කැමති නිසා තමයි සැප ලැබෙන දේවල් අපි රැස් කරගන්නේ. දුක් ලැබෙන දේවල් අපි බැහැර කරන්නේ. දුක පිළිකුල් කරන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයා මේ සාමාන්‍ය මිනිසයා ජීවිතය ගැන කල්පනා කරන පිළිවෙලේදී එයා සැප හොයන්න යන්නේ ඇහැට පේන දේ ඔස්සේ. කනට ඇහෙන දේ ඔස්සේ. නාසයට දැනෙන දේ ඔස්සේ. දිවට දැනෙන රසය ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ මිසක් මේකට තමන්ගේ සිතත් එක්ක තියෙන සම්බන්ධය හොයන්නේ මේ නිසා මොකද වෙන්නේ ජීවිතයේ එක පැත්තක් විතරයි සාමාන්‍යයි කල්පනා කරන්නේ. අපි ඒකට කියනවා ලෞකික පැත්ත කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හැම පැත්තක්ම කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ දැක්ක සාමාන්‍යයෙන් සිතක් දියුණු නොකරපු එක්කෙනාගේ ස්වરૂපය හැමතිස්සෙම මෙයා එක එක රාමු වලට වැටෙනවා. එයා එක එක රාමු හදාගෙන ඒ රාමු ඇතුලේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ එච්චර පටු විදියට ජීවිතය ගැන බැලුවේ නෑ. උන්වහන්සේ ජීවිතය බැලුවේ බොහොම ගැඹුරු විදියට. ඒකටම ගැළපෙන විදියට උන්වහන්සේට ඥානයක් දියුණු වුණා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේට තිබිච්ච ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් හැකියාව කොච්චරයිද කියලා තේරෙන්නේ මොන තරම්ද කියලා තේරෙන්නේ අවුරුදු 45ක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ වැඩ සිටියා මේ අවුරුදු 45 ඇතුළත දැන් අවුරුද්දක් දෙකක් කෙනෙක් ඉඳලා නැති වුණා නම් අපිට හොයන්න බෑ එයාගේ ජීවිතේ සැබෑ තත්ත්වය. එයා මොන මොන අර්බුද වලට මුහුණ දෙයිද? මොන මොන ප්‍රශ්න යා ඉස්සරහට එයිද? එයා කොහොමද ඒවට පිළිතුරු සපයන්නේ? එයා කොහොමද ඒ අභියෝග බාරගන්නේ? ඒවා හොයන්න බෑ. අවුරුද්ද අවුරුද්ද දෙකක් ඉඳලා ජීවිතේ නැති වුණා නම්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් හිටියා. මේ අවුරුදු 45 තුළ උන්වහන්සේට නොඑක් ಜಾති පිරිස් මුණ ගැහුණා. රජවරු මුණ ගැහුණා, සිටවරු මුණ ගැහුණා, හොරු මුණ ගැහුණා, මංකොල්ලකාරයෝ මුණ ගැහුණා. නොඑක් මති මතාන්තර දරණය මුණ ගැහුණා. නොඑක් ආගම් වල අය මුණ ගැහුණා. නොඑක් જાතියින්ට කුලවලට ගෝත්‍රවලට අය මුණ අය මුණ ගැහුණා. යක්ෂයෝ මුණ ගැහුණා, ප්‍රේතයෝ මුණ ගැහුණා, තිරිසන් සතුන් මුණ ගැහුණා, දෙවිවරු මුණ ගැහුණා. මේ සෑම කෙනෙක් අභියසම බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේමයි වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් උන්වහන්සේගේ ජීවිතය තුළ උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ මොකද්ද? අර මං කියපු දේ දැක්කම මේ හැම ජීවිතයකම තියෙනවා. උන්වහන්සේට මුණ ගැහිච්ච හැම කෙනා තුළම තියෙනවා. සුඛකාමානි භූතානි සැපේ කැමැති බව. උන්වහන්සේට මුණ ගැහිච්ච හැම දෙනා තුළම තියෙනවා දුක පිළිකුල් කරන බව. නමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු සැප කැමැති වුණත් දුක පිළිකුල් කළත් ඒගොල්ලෝ හැමතිස්සෙම තන දෙන්නේ තම තමන්ගේ මතවලට විතරයි. ජීවිතය ගැන ගැඹුරින් බලන විදිහට ඒගොල්ලෝ කල්පනා පාවිච්චි කරන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඒ විදිහට නෙමෙයි බලන්න තියෙන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තියෙන දියුණු කළ යුතු පැත්ත ඒ තමයි මේ වටහා ගැනීමේ ශක්තිය අපි ඒකට කියනවා ඥානය බුද්ධිය ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ අගය කරපු පැත්ත වටහා ගැනීමේ ශක්තිය ප්‍රඥාව උන්වහන්සේ ප්‍රකාශ කළා ප්‍රඥාව තමයි මිනිස්යන්ට තියෙන ලොකුම වස්තුව. ඒ කියන්නේ බුද්ධිමත් බව තමයි ජීවිතයේ තියෙන ලොකුම වස්තුව. මොකද බුද්ධිමත් කෙනාට පුළුවනි දුක ලැබෙන දේවල් වලින් වැළකීලා ස්ථාවර සැපයක් ජීවිතයේ තුල දියුණු කරගන්නට. මෙන්න මේ හැකියාව බුදුරජාණන් වහන්සේ තුල සම්පූර්ණයෙන්ම තිබුණා. උන්වහන්සේ දියුණු කරගත්ත බුද්ධිය, ප්‍රඥාව. ඉතින් උන්වහන්සේ අනිත් අයට මේ බුද්ධිය දිනු කරන හැටි කියා දුන්නා. පින්වතුනි අපි දන්නවා සම ජීවිතයේ තේරුම් ගන්නේ නැති අය මේ මනුස්ස ජීවිතයේ දැන් අපි එක එක වැඩ කටයුතු කරනවා, රැකී ආරක්ෂාවල් කරනවා, දූ දරුවෝ ලැබෙනවා, ගෙවල් දොරවල් හදනවා, සමාජ සේවා කටයුතු කරනවා. මේ සියලු දේ කරගෙන යද්දී අපේ ජීවිතේ කෙමෙන් කෙමෙන් කෙමෙන් වයසට යනවා. වයසට ගියාට අපි නුවණින් මෝරන්නේ නැහැ. වයසිමේරුවට. අපි ප්‍රඥාවෙන් මෝරන්නේ නැහැ වයසිමේරුවට. මොකද වයසට ගියාට පස්සේ ප්‍රඥාව වැඩෙනව නම් නුවණ මෝරනව නම් බුද්ධිය පහළ වෙනව නම් එහෙනම් මේ ලෝකෙ සිටින වයසට ගිය සියලු දෙනාම බුද්ධිමත් අය. වයසට ගිය සියලු දෙනාම ප්‍රඥාවන්ත අය. වයසට ගිය සියලු දෙනාම නුවණ දියුණු කරපු අය. නමුත් අපිට පේනවා සමහර අය වයසට යනකොට වයසට යන්න යන්න ඒගොල්ලන්ට තරුණ කාලේ නොතිබිච්ච ප්‍රශ්න ඇති වෙනවා. සමහර විට හරියට කේන්ති යනවා. සමහර විට ඔහි කල්පනා කර කර ඉන්නවා. සමහර විට කීකරු නෑ. කරන්න කියපු දේ නෙමෙයි කරන්නේ වෙන එකක්. ප්‍රශ්න හදනවා. මේකෙන් අපිට පේනවා වයසට යන්න යන්න මේගොල්ලන්ට වෙන්නේ පොඩි ළමයි වෙන එක. වයසට යන්න යන්න වෙන්න ඕනේ බුද්ධිමත් වෙන එකයි. බුද්ධිය පාවිච්චි කළා නම් නමුත් වෙන්නේ ඒක නෙමේ පුංචි ළමයි බවට පත් වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ දන්නේම නැතුව එක්ක එක තැනකට එක්ක පුටුවකට ජීවිතේ සීමා වෙලා චූටි ළමයි වගේ බොළඳ බවට පත් වෙනවා. මේකෙන් අපිට පේනවා මේ දුර්වලකම හිටින්නේ දියුණු කරන්න තියෙන පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා කටයුතු කිරීම නිසා. දියුණු කරන්න තියෙන පැත්ත අමතක කිරීම තරම් අවාසියක් මේ ජීවිතේ මං හිතන්නේ නැහැ පින්වතුනි වෙන තියනවා කියලා. දිනු කරන්න තියෙන පැත්ත අමතක කළා දැම්මොත් අපිට මොනවද ඉතුරු වෙන්නේ? අපිට මුකුත් ඉතුරු වෙන්නේ දියුණු කරන්න තියෙන පැත්ත දියුණු කරන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා දියුණු කරන්න පුළුවන් පැත්ත ගැන. දියුණු කරන්න තියෙන්නේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් හදනවා. ඒක අපි ඉන්න තැනක්. කෑම බීම ගන්නවා අපි නොමරේ ඉන්නේ. ඊළඟට අපි සතුටු වෙන්න ගමන් බිමන් යනවා නොඑක් යාළු මිත්‍රයෝ හම්බ වෙනවා. නමුත් මේ හැම දෙයකින්ම අපේ හිත පිළිබඳ කතා කරන්නේ ජීවිතයේ එක්තරා පැත්තක් විතරයි. අනිත් පැත්තෙන් හිතේ හැමතිස්සෙම තියෙන අවිශ්වාසය, සැකය, ඊළඟට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න තියෙන කරදර මේ ඔක්කොම මැද්දේ ජීවිතය අඳුන ගන්න බෑ. මොකද ජීවිතය අඳුනගත්තා නම් ජීවිතේ ගත කරන්නේ වයසට ගියාට පස්සේ චූටි ළමයි වෙන්නේ නැහැ. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඒකට පෙන්වා දීපු දෙයක් තමයි අපිට මේ කය සංවර කරගෙන වචනය සංවර කරගෙන සිත පිළිබඳ පාලනයක් ඇති කරගන්න කියන එක. ඒකට කියන්නේ මොකද්ද? ඒකට කියන වචනේ තමයි භාවනාව. සිත පිළිබඳ පාලනයක් ඇති කරගන්න. භාවනා කියන වචනේ ඇහෙනකොටම බොහොමයි බීතියටපත් වෙන බයටපත් වෙන අපෝ බෑවක කරන්න බෑ. ඇයි? ඇයි මේ සහගෙන ඉන්න උනේ ගොඩක් වෙලා බිම වාඩි වෙලා. ඉතින් මොකද? එහෙම කියන එකට එයා හරි අකමැති වෙනවා. එයා එයාට ඕනේ ඒක නෙමෙයි. හැමතිස්සෙමනේ වටපිට බලබල hina වෙවි කතා කර කර ඉන්නේ. ආරක මහා අමාරු දෙයක් හැටියට කල්පනා කරනවා. තමන්ගේ හිත ගැන තමන් අවධානය යොමු කරන එක. භාවනාව කියන්නේ පින්වතුනි තවත් කෙනෙකුට තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව පෙන්වන එක නෙමෙයි. එහෙම එකක් නෑ. තමන් වාඩි වෙන්නේ භාවනා කරන්න, තමන් භාවනා කරනවා කියලා ලෝකෙට පෙන්වන්න නෙවෙයි. තමන් තමන්ගේ හිත බීදිහා බලන්නයි කරන්නේ. දැන් අපි ඇහෙන් රූප බලන්න කොච්චර නම් එක එක තැන්වල යනවද? දැන් මේ රටේ සතියන්ත නිවාඩු ආපු ගමන්ම දුවනවා. මේ දුවන්නේ මොකද? රූප බලන්නේ. ශබ්ද අහන්නේ. ගඳ සුවඳ දැනගන්න, රස ලබා ගන්න දුවනවා. නමුත් එක තැනක නැවතිලා හිත දිහා බලන්න කිව්වොත් ඔන්න කලබල වෙනවා. ඕක කරන්න වෙලාවක් නැහැ කියලා. අන්න ඒක තමයි පින්වතුනි අපේ ජීවිතවලට සිද්ධ වෙන අවාසිය. ඒක නෙමෙයි අපි කරන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේ ගත කරන අතරේ අපි කාල පරිච්ඡේදයක් ගන්න ඕනේ තමන්ගේ දිහා බලන්න. බුදුරජාණන් වහන්සේ තමයි තමන්ගේ දිහා බලලා හරියටම ජීවිතය අවබෝධ කරපු එක්කෙනා. ඉතින් උන්වහන්සේ අපිට පෙන්වා දුන්න තමන්ගේ දිහා බලන හැටි. මේ ලෝකෙ පැහැදිලිවම භාවනා ක්‍රම මානසික අභ්‍යාස ගැන කතා කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. උන්වහන්සේ දේශනා කළ අපට සිත කය කියලා ප්‍රධාන කොටස් දෙකයි ජීවිතේ. මේක මානසික කොටස තමයි බල සම්පන්න කොටස. මේ මානසික කොටස ගැන තමන්ගේ ජීවිතයේ මානසික කොටස ගැන අනුන් ගැන අපි පැත්තකට දාමු. තමන්ගේ ජීවිතේ මානසික කොටස ගැන තමන් දැනගන්න කියලා. ඉතින් මේක හොඳ අදහසක් නෙවෙයිද? මේක බොහොම බුද්ධිමත් අදහසක් නේ. තමන්ගේ ජීවිතයේ මානසික පැත්ත ගැන තමන් දැනගන්න කියන කාරණේ කොච්චර ලස්සන යෝජනාවක්ද ජීවිතය ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දැනගන්න ක්‍රමේ පවා උන්වහන්සේ කියලා දුන්නා. උන්වහන්සේ කියලා දුන්නා ඉස්සෙල්ලා මේ ශාරීරිය පිළිබඳ හොඳ අවධානයෙන් ඉඳලා බොහොම සරල උදාහරණ දුන්න මේ ජීවිතේ තමන්ගේ ජීවිතය ගැන බලාගන්න එකපාරට කෙනෙකුට හිතේ ක්‍රියාකාරීත්වය අල්ලගන්න බෑ. ඒ නිසා යා හිත යම්කිසි අරමුණක පුරුදු කළා පුහුණු කරන හැටි කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ කියා දුන්නා යා කරන්නේ නිහඬ තැනක සාන්ත තැනක වාඩි වෙලා ඇස් දෙක වහගෙන තමන් හුස්ම ගන්න හැටි, හෙලන හැටි හොඳට යා නූණින් විමසනවා. දැන් බලන්න පුංචි දෙයක්. නමුත් මේ පුංචි දේ කරන්න අපි කොච්චර අකමැතිද? Taman ගැන බලන පැත්ත. දැන් අපි කියුත් රූපානි වැඩසටහනක් තියෙනවා පෑ දෙකක් හෝ තුනක් අන්න අසවල් අසවල් කට්ටිය ඉන්නේ අපි ලෑස්ති ඔක්කොම කරන්නේ. අපි සමහරට කෑම එකකුත් ලෑස්ති කරගන්න කකා අරක බලන්න ඕන කියලා. මොකද මේ ඒක අපිට ලේසි. අපි පුරුදු කරලා තියෙන මේ පැත්ත නිසා. අපි කිව්වොත් එම නෑ අපි විනාඩි 10ක ඇස් වහගෙන හුස්ම දිහා බලමු කියලා කැමති වෙන්නේ නෑ. නමුත් ඒක තමයි පින්වතුනි ජීවිතයේ තියෙන පිළිබඳ තියෙන අඩුව. අන්නේ අඩුව අපි පුරව ගන්න ඕනේ. කොහොමද අපි ස්වල්ප වෙලාවක් වැඩි නෙවෙයි ස්වල්ප වෙලාවක් හුස්ම දිහා හුස්ම ඇතුළු වෙන හැටි පිට වෙන හැටි බලන්න පටන් ගන්න ඕනේ. අන්න එතකොට ටිකෙන් ටික තීරේවි. මේ හිත කියන්නේ Tamanට පාලනය කරගන්න අසීරු මොන තරම් මේ වටහා ගන්න දුෂ්කර අමුතුම ස්වરૂපයෙන් පවතින එකක් කියලා මේ සිත ගැන Tamanටම තේරෙන්න පටන් ගනීවි. බුදුරජාණන් වහන්සේ හිතට ලස්සන උපමාවක් කිව්වා. මේ හිත මැජික් කාරෙක් වගේ මැජික් හදනකෝ මේ හිතේ. මේ මැජික් වලට කිව්ව මිනිස්සු රැවටෙන්නේ. බලන්න හිත ගැන උන්වහන්සේ දීපු විවරණේ කොච්චර ලස්සන එකක්ද කියලා. දැන් Tamanටම තේරෙයි ඇස්වාගෙන ටිකක් වෙලා යනකොට සමහර කෙනෙක් ටිකක් වෙලා නිදී. සමහර කෙනෙකු අතීතයට යනවා. සමහර කෙනෙකුගේ හිත අනාගතයට යනවා. සමහර කෙනෙක් ඇස්සහගෙන මිසද්දාහා ඉන්නවා. බාහිර එක එක්කෙනා කතා කරනවා, දැහෙනවා, ධානවද ඕවා. සමහර කෙනෙක් ඒ ඔක්කොම පාලනය කළා තමන්ට වමනා කරන දේට සිත හරි ගස්ස ගන්නවා, වීරිය ඇති කර ගන්නවා. මේ වීරිය ඇති කරගෙන හුස්ම කෙරෙහි සිත යොමු කරගෙන ඉන්න කෙනා ටිකෙන් ටික දක්ෂ වෙනවා. තමන්ගේ මානසිකත්වයේ එක පැත්තකට යොමු කරගන්න. අන්න එතකොට පින්වතුනි විසිරිච්ච මානසිකත්වය එකතු වෙනවා. වීරියෙන් උත්සාහයෙන් සිහියෙන්. දැන් අපි අපි ගත්තොත් මෙහෙම දැන් ඔන්නේ වහලකින් වතුර වැටෙනවා. වහලකින් වතුර වැටෙනකොට අපි දාලත් වහලකින් වතුර වැටෙනකොට හැම පැත්තෙම වතුර වැක්කිරෙනවා. ඒ වතුරේ තියෙනද ලොකු වතුර පහරක බලයක් නැහැ. අපි දිගටම පීල්ලක් හයි කරලා එක පැත්තකින් වැටෙන්න හරි ගැස්සුවොත් අන්න ඒකේ තියෙන සෑහෙන වතුර පාර බලයක් තියෙනවා. අන්න ඒ වගේ මේ විසිරෙන හිත අපි උත්සාහයෙන් දීර් ධෛර්යයෙන් වීරියෙන් සිහියෙන් අපි එක අරමුණකට යොමු කරගත්තොත් අන්න ඒකේ තියෙන යමක් කරන්න පුළුවන් හැකියාවක්. අන්න ඒ වගේ මේ සිතේ හුස්ම ගැන පුරුදු කරලා පුරුදු කරලා හුස්ම පිළිබඳ අවධානයෙන් ඉන්න පුරුදු කරාට පස්සේ සෑහෙන වෙලාවක් යට ඉන්න පුරුදු වෙනවා. ඒක හිතේ ඇති වෙන දක්ෂතාවයක්, කුසලතාවයක්. අර විසිරිච්ච හිතේ තියෙන මහන්සිය වෙහෙස හිත උත්සාහයෙන් එකඟ කරගත්තාම නෑ. අන්න යා තේරුම් ගන්නවා. ආ මේ හිත එකඟ වුණාම කොච්චර සුවයක්ද? හිත විසිරුණාම හරි කලබලයි. හිත එකඟ වුණාම හරි සුවපත් භාවයක් Tamanට වෙදැනින්න පටන් ගන්නවා. මිනිස්යාගේ ස්වરૂපය මොකද්ද? සැප කැමති. ඉතින් එයාට සුවපත් භාවය ලැබෙනවා නම් සිත එකඟ කිරීම තුළ ඊට පස්සෙ ඒ සූපත් භාවයට කැමති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජීවිතයේ තියෙන ඒ පැත්ත විතරක් නෙමෙයි ඒ හිත দমনය කරන පොඩි පැත්තක්. මම මේ බුදුරජාණන් වහන්සේගේ හිත দমনය කරන ක්‍රමවලින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු හිත দমনය කරන ක්‍රමවලින් ඊටාම ස්වල්පයක් මම මේ කිව්වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අපට ප්‍රඥාව දියුණු කරන පැති ප්‍රඥාව කියන්නේ පින්වතුනි මොකද්ද? විසඩම් කියන්නේ මොකද්ද? යමක් අවබෝධ කරන්න තියෙන හැකියාව. යමක් අවබෝධ කරගන්න තියෙන හැකියාව ප්‍රඥාව. යමක් අවබෝධ වුණාට පස්සේ ප්‍රඥාව පිහිටියා. ඥානෙ ඇති වුණා. එතකොට අපිට තේරෙනවා අවබෝධ කිරීම පිණිස අපි එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අපේ කල්පනාව හසුරවන්න ඕනේ බුද්ධිමත් විදියට. පින්වතුනි අපේ කල්පනාව බුද්ධිමත් විදිහට හසුරව ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ජීවිතය පිළිබඳ ලකු ගැඹුරක් ටිකෙන් ටික දකින්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කල්පනාව බුද්ධිමත් විදිහට හසුරන්න කිව්වේ එක්තරා පැත්තක් දිහා යොමු කළා. ඒ පැත්ත තමයි Taman දිහා. Tamanගේ දිහාවට යොමු කළා කල්පනාව බුද්ධිමත්ව හසුරවන්න කිව්වා. දැන් බලන්න කොච්චර අපූර්ව ක්‍රමද මේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ. තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ අවබෝධ කිරීමේ හැකියාව දියුණු කරන්න කිව්වා. උන්වහන්සේ මේ ජීවිතය කිව්ව කොටස් වලට කඩලා බලන්න කියලා. ලේසියෙන්. දැන් අපි වාහනයක් ගත්තොත් මේ වාහනේ හැදිලා තියෙන හැටි සමහරු හරිය කැමතියි. සමහර ළමයි ඉන්නවා ඉගෙන ගන්න කැමති අය ඉන්නවා රේඩියෝ එකක් දැක්කම එයාට ආසයි එක කෑලි ගලවලා ආය හයි කරන්න. එයා දන්නේම නෑ ඒක ඉගෙනගෙන ඊට පස්සේ. කෑලි ගලවලා ගලවලා ගලවලා ඒක හයි කරනකොට එයා ඉගෙනගෙන රේඩියෝ එකේ හැටි. කම්පියුටර් එකක් ගැන නම් එයා කැමති ඒකේ කෑලි අවුස්සලා බල බල හදන්න. දන්නේම නෑ එයා ඒක ඉගෙනගෙන. වාහනයක නම් එයා කැමති හොඳට කෑලිය හොඳට මේ අසවල් එක මොකද්ද අසවල් එක මොකද්ද කියලා හොය හොය බලන්න. දන්නේම නෑ පස්සේ බලනකොට එයා හොඳට ඉගෙනගෙන වාහන ගැන. අන්න වගේ ජීවිතේ දිහා හොඳට බලන්න කිව්ව බුදුරජාණන් වහන්සේ වෙන් කර කර වෙන් කර කර කාලයක් යනකොට දන්නේම නෑ යා ජීවිතය ගැන ගොඩාක් දේවල් අවබෝධ කරගෙන. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධි හසුරවන ක්‍රමේ. එතකොට බලන්න මේ ඔක්කොම තමන්ගේ අතේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න එක කරන හැටි, උන්වහන්සේ පෙන්වා දුන්න මේ ඇහෙන් රූපයක් දකිනකොට ඇහෙන් රූපයක් දකිනකොට ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එකපාරට සිද්ධ වෙන එකක්. කියන්නේ හේතු නිසා සිද්ධ වෙන එකක්. අන්න මම කියුවේ එකයි. ගලවලා බලනවා, ජීවිතේ ගනිමුසලා බලනවා. දැන් අපි හැමදාම ඇස් වලින් රූපයක් බලනවා. ඇහෙන් රූපයක් බලනකොට මොකද්ද මේක හිතත් එක්ක තියෙන සම්බන්ධය කියලා අපි හිතුවද? කලින් අපි ශබ්ද අහනවා. සමහරට ඇහෙන් රූපය බලලා අපිට රාගය තියෙනවා, එක්ක දේශය තියෙනවා, එක්ක මෝහය තියෙනවා, එක්ක ඊර්ෂ්‍යාවය තියෙනවා, එක්ක භයය තියෙනවා. ඒක කොහොමද හිතේ හැදෙන්නේ කියලා අපි හිතුවද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ජීවිතේ නැමැති ජීවිතේ නැමැති දේ හොඳට විමසලා විමසලා පාදලා බලන්න කියලා. ඇහෙන් රූපයක් දකින්නකොට එයා දකින්නේ හිත මුල් කරගෙන. ඒකට මුල්ුණේ ඇහැ. හැබැයි බලන්නේ හිත මුල් කරගෙන. කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දය අහන්නේ හිත මුල් කරගෙන. හැබැයි ඒකට මුල්ුණේ කන. නාසයට ගඳ සුවඳ දැනෙනකොට ගඳ සුවඳ දැනෙන්නේ හිත මුල් කරගෙන. ඒකට මුල්ුණේ නාසය. දිවට රසය දැනෙනකොට රස දැනෙන්නේ සිත මුල් කරගෙන. ඒකට මුල්ුණේ දිව. ශරීරයට යම්කිසි පහසක් දැනෙනකොට ඒ පහස දැනුනේ සිත මුල් කරගෙන. ඒකට මුල්ුණේ ශරීරය. සිතට සිතවිල්ලක් දැනෙනකොට ඒක සිත මුල් කරගෙන දැනෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ එකක් එකක් ගන්න විමසලා බලන්න කිව්වා මේවා මේ හැමදේම තියෙන දේවල්ද? වෙනස් කරන්න බැරි දේවල්ද වෙනස් වෙන දේවල්ද අනිත්‍ය දේවල්ද නිට්ටය දේවල්ද කියලා විමසලා විමසලා බලන්න කිව්වා. දැන් බලන්න වගකීම දෙන්නේ කවුරු අතරද? තමන්ගේ අතර දෙන්නේ. ඔන්න දෙනවා දැන් ඉතින් අවබෝධ කරගන්න කියලා. තමන් ඒක ගත්තට පස්සේ තමන් මෙහෙවන්න ඕනේ බුද්ධිය. එතකොටයි තමන්ට අවබෝධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නුවණෙන් එයා විමසනවා. ඇහැ ගැන. ස්ථිර එකක්ද වෙනස් වෙන එකක්ද නැසෙන එකක්ද කියලා. අපිට පේනවා මේ ලෝකේ ඇස් පෙනීම දුරු වෙලා දුරුල වෙලා දුරුල වෙලා ගිහිල්ලා ඇස් සම්පූර්ණ අන්ධ වෙලා යන අය. අපිට පේනවා මේ ලෝකේ සමහර ඇස් වලට හානි කරනවා. සමහර ඇස් වලට අනිනවා. අපිට පේනවා ඇක්සිඩන්ට් වුණාම ඇස් ඔක්කොම ගැලවිලා වීසි වෙනවා. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඇස අනිත්‍ය එකක්. එහෙනම් මේ ඇස අනිත්‍ය නම් ඇස පිළිබඳ අපිට අලුතෙන් හිතන්න පටන් ගන්න වෙනවා. අනිත්‍ය දෙයක් එක්ක නේද අපි මේ ඉන්නේ කියලා. ඊළඟට කන අපිට පේනවා කන් වල ලෙඩ හැදෙන අය. කන් වල අසනීප හැදෙන අය සමහරු ගහනවා කනට ගහපු ගමන් කන් ඇහෙන්නේ නැතු වෙනවා. ඊළඟට කන් වල තුවාල හැදෙනවා. කන් සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැති අය ඉන්නවා. එහෙමනම් අපිට පේනවා අපි මේ කණයි කියලා හිතන දේ මේ ජීවිතේ ස්ථිර එකක් නෙමෙයි. ඒ ස්ථිර වුණා නම් එහෙම වෙන්න බෑනේ. ඊළඟට 16 අපි දන්න නාසී නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. සම්පූර්ණ නාසයේ නාසයට නොයෙක් රෝග පීඩා ඇති වෙනවා. හානි සිද්ධ වෙනවා. එහෙමනම් ඒකත් ඕනම වෙලාවක අනතුරකට භාජනය වෙන්න පුළුවන් එකක්. ඊළඟට අපි දන්නවා දිව. මේ දිවේ නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. නොඑක් දේවල් සිද්ධ වෙනවා. මේ දිවෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙන අවස්ථා වෙනවා. අපි දන්නවා සමහර අවස්ථාවල සමහර අයගේ ජීවිතවල දිව පාවිච්චි කරන්න බෑ. එතකොට මොකද කරන්නේ? කට පාවිච්චි කරන්න බෑ හරියට. නහයෙන් බට දාලා තමයි යාට ජීවත් වෙන්න හරි ගස්සන්නේ කෑම දීලා. ඒකෙන් පේනවා අපිට එනම් මේ දිවත් අනිත් එකක්. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම විමසපු තාලේ. ඊට පස්සේ උන්වහන්සේ ප්‍රකාශ කළා තවත් විමසන්න කියලා ශරීරය ගැන. මේ ශරීරයකට මිනිස් ශරීරයකට හැදෙන ලෙඩ රෝග ගැන ලයිස්තුවක් ගන්න කිව්වොත් කවුරු හරි මං හිතන දහස් ගාණක් නම් වලින් කියන්නේ ලෙඩ හැදිනවා. ඉතින් එහෙමනම් මේ ශරීරයේ පිළිබඳ අපිට ඇස් දෙකට පැහැදිලිව පේනවා නම් වෙනස් වෙන දේවල් කියලා. නමුත් අපි Tamange ජීවිතයේ සම්බන්ධයෙන් විමසලා බලන පැත්ත කොච්චර ටිකයිද? මේක තමයි ඇත්ත తත්වේ. අපි හංගන්න හදන්නේ හැමතිස්සෙම මේ ඇත්ත තමයි. බුදුරජාණන් වහන්සේ ඇත්ත හංගපු කෙනෙක් නෙමෙයි ඇත්ත හෙලි කරපු කෙනෙක්. ඊළඟට හිත. හිත අපට සාමාන්‍ය කෙනාට අවබෝධ කරගන්න බැරි නිසා හිත ගැන විවිධාකාර මතිමතාන්තර ඇති කරගෙන තියෙනවා. ඇයි අපි හිත නැමැති දේ දිනු කළාද අපි ඒක ඇති කරගන්නේ? නෑ. අපි දන්නවා නුවණ පාවිච්චි කරන කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඇහැට පේන දේවල් විමසලා විමසලා විමසලා විමසලා මේක මේ වගේ එකක් කියලා තීරණය කරන්න. හිත ගැන නුවණ පාවිච්චි කරන කෙනෙකුට හිතේ ස්වરૂපී විමසලා විමසලා විමසලා විමසලා අවබෝධ කරන්න පුළුවන් මේක මේ වගේ එකක් කියලා. එහෙම හිතගෙන විමසීමකින් තොරව පරීක්ෂණයකින් තොරව සොයා බැලීමකින් තොරව තමයි අපි හිතගෙන එක එක ඒවා හිතාගෙන ඉන්නේ. අපි කියයි හිත ගැන කතා කරනකොට හිත වේගයක් කියයි. සමහර කෙනෙක් කියන්නේ නැහැ හිත නিত্য දෙයක් කියයි. සමහරු කියයි හිත තමයි ආත්මය කියලා. සමහරු කියයි මේක තමයි කිය ජීවිතෙන් ජීවිතයට යන්නේ. සමහරු කියයි එහෙම එකක් නැහැ. මේක නැති වෙලා යන එක. මේ ඔක්කොම උඩින් පල්ලෙන් අතගාලා කියන කතන්දර. ඒ ඔක්කොම ඇත්ත කතා කරලා නෙවෙයි. හිත ගැන පරීක්ෂණයක් කරලා නෙවෙයි. අඩු ගානේ සමාධියක්වත් දියුණු කරලා නෙවෙයි. කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි. උන්වහන්සේ සමාධිය දියුණු කළා. දියුණු කරපු සමාධිය ලබා ගන්න හැටි අදටත් කියලා දීලා තියෙනවා. ඕන කෙනෙකුට පුළුවන් ඒක අනුගමනය කරලා බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියා දීපු දේ කාටවත් තේරුනේ නැත්නම් අපිට තේරෙනවා. එහෙනම් උන්වහන්සේගේ පරීක්ෂණය අසාර්ථකයි. මොකද ඊට පස්සේ කවුරුවත් ඒක අවබෝධ කරගෙන නැහැ. නමුත් උන්වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ උන්වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඒක අවබෝධ කරලා දුන්නා. උන්වහන්සේට ගෝලයේ දෙතුන් දෙනෙක් නෙමෙයි හැදුනේ 10ක් 15ක් නෙමෙයි හැදුනේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් හිටියා. ඒ ධර්මය අවබෝධ කරගත්තු. එහෙනම් අපිට පැහැදිලිවම පේනවා අනිත් එක්කෙනාටත් අවබෝධ කරන්න පුළුවන් උන්වහන්සේ අවබෝධ කරපු දේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මිහිත අනිත්‍ය දෙයක්. උන්වහන්සේ හැම එකක්ම සකස් වෙච්ච දේවල් හැටියට පෙන්ලා දුන්නා. සකස් වෙච්ච සකස් වෙච්ච කාරණා පවා උන්වහන්සේ කියලා දුන්නා. අනිත්‍ය දෙයක්. මේ අනිත්‍ය වූ හිත අපි සාමාන්‍ය මට්ටමින් කොහොමද අනිත්‍ය කියලා තෝරගන්නේ? අපි දන්නවා නිට්ටයයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. දැන් අපි දන්න වෙනස් වෙන්නේ නැහැ කියලා අපිට සාමාන්‍ය මට්ටමින් තේරුම් ගන්න පුළුවන් නොයෙක් දේවල් තියෙනවා. අපි මේසයක්. මේසයක් අපි මේ ගේ මැද්දේ තියෙනවා. බැලූ බලමුට අපිට පේන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒක ටිකෙන් ටික වෙනස් වෙවි පවතින එකක්. නමුත් ඒ වෙනස්කම එකපාරට අල්ලන්න බෑ අපිට. කාලයක් යනවා. හිතේ ස්වરૂපය ගැන අපිට එහෙම සහතික කිරීමක් කරන්න පුළුවන්ද? ආ මගේ සිතේ දැන් තරහ යන්නේ නැහැ. දැන් මගේ සිතේ හරියටම අවුරුද්දක් තරහ යන්නේ නැහැ. අපිට පුළුවන් දීමේදී ඉදිරි සිතට ගැරන්ටියක් දෙන්න. වෙනස් වෙනස් වෙන්නේ නැත්තම් පුළුවන්. එහෙම නැත්නම් අපි කියන නෑ මම බයටපත් වෙන්නේ නෑ. ඒ බයටපත් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් කියන්න මේ වෙනස් වෙන්නේ නැති එකක් මේක. එහෙම බය වෙන්නේ අපි හිතපු ගමන් නැති වෙනවා කියලා. නමුත් අපිට පැහැදිලිවම පේනවා අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ නෙමෙයි සමහර විට අපේ හිතේ ඇති වෙන්නේ. සමහර විට අපේ හිතේ ඇති වෙනවා අපිට හිතන්නවත් බෑ එච්චර තරහක්, එච්චර වෛර, එච්චර අසහන, එච්චර බය අපිට ඇති වෙනවද කියලා. ඒ වගේ ලක්ෂණ හිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ හිතේ ස්වභාවය හරියට මේ අත්ෙන් අත් පනින වඳුරෙක් වගේ කියලා. ගස්වල වඳුරු අත්ෙන් අත් මේ අත් අල්ලගෙන ඉඳලා ඊළඟට පැනලා ඊළඟ අත් අල්ලනවා. ඊළඟට පැනලා ඊළඟ අත් අල්ලනවා. ඊළඟට පැනලා ඊළඟ අත් අල්ලනවා. මේ වගේ තමයි කියලා තියෙන හිතේ ස්වභාවය. සිටිවිල්ලෙන් සිටිවිල්ලට මාරු වෙවි යනවා. අදහසින් අදහසට මාරු වෙවි යනවා. අදහසෙන් අදහසට මාරු යන සිත චිත්ත ස්වභාවයක්. සිතවිල්ලෙන් සිතවිල්ලට මාරු යන චිත්ත ස්වභාවයක මොකද්ද තියෙන නිත්‍ය ස්වභාවයක්? වෙනස් වෙන දෙයක් තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ වෙනස් වෙන දේවල් වල ශක්තියක් තියෙනවා. මේ වෙනස් වෙන දේවල් වලට පසුබිමක් තියෙනවා. පදනමක් තියෙනවා. ඒ පදනම තියෙනකන් මේක ආය ආය හැදෙනවා. උන්වහන්සේ උපමාවකට පෙන්නනවා මේ මේ විනාශන දේවල් මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. වෙනස් වෙන දේ ගැන කිසිම අවබෝධයක් නැතුව මේ ඔක්කොම තමන්ගේ කියලා පිළි අරගෙන මම කියලා හිතේ පිහිටුවාගෙන ඒ කෙරෙහි සම්පූර්ණයෙන්ම බැඳිලා ඒකට දාස වෙලා ඉන්න නිසා කියලා. දැන් බලන්න අපිට පුළුවන් ද ඇසෙන් තොරව ජීවත් වෙන්න. කනෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. නාසයෙන් තොරව ජීවත් වෙන්න බෑ. දෙන්න බෑ. ශරීරයෙන් තොරව ජීවත් වෙන්න බෑ. සිතෙන් තොරව ජීවත් වෙන්න බෑ. බැරි වෙලාවට අපිට කවුරු හරි කිව්වොත් එහෙම ඇසක් නැතුව, කනක් නැතුව, නාසයක් නැතුව, දිවක් නැතුව, ශරීරයක් නැතුව, සිතක් නැතුව ලෑස්ති වෙනවද කියලා මොකද කියන්නේ? එතකොට මට මොකද වෙන්නේ කියලායි. මං කොහොමද ඉන්නේ කියලායි. මේව නැතුව. එතකොට අපිට තේරෙනවා අපි ඒවට කොච්චර බැඳිලාද කියලා. බැඳිලා ඒ තුල තමයි අපි සම්පූර්ණේ මම කියන සංකල්පය ගොඩ නගලා තියෙන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ ගම්මු. සාමාන්‍ය ජීවිතයේදී අපිට හම්බ වෙන යාළුවෝ අපිට අතාර ගන්න කොච්චර අමාරු වෙන අවස්ථාවක් තියෙනවද? සාමාන්‍ය ජීවිතයේ අපිට ඇති වෙන පුරුදු කොච්චර අමාරුද අතාර ගන්න. ඉතින් එහෙමනම් ඒ අපේ ජීවිතේ මුල් බැසගෙන තියෙන මම කියන එක අපි එකපාරට අතාරීද? ඒක ලේසියෙන් අතහැරෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ මමත්වයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ මම හැදිලා තියෙන පැති හැම එකක්ම විමස විමස විමස බලන්න කියලා. උන්වහන්සේ පෙන්න ඒ විමසීමස බලන ක්‍රමය අතර ඒකක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු එකේ. ඒකේ පාළි වචනයක් තියෙනවා ලස්සන වචනයක්. ඒ තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵල පිළිබඳ කියන්නේ ජීවිතේ සකස් වෙන්නේ හේතු සකස් වෙන ආකාරය. අඬන වැළපෙන, සිනාසෙන, දුවන ඇවිදින, මේ පිස්සු නටන ජීවිතේ හැදෙන හැටි. ඒක කොහොමද සකස් වෙලා යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කළා. ඒකට කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා. ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ක්‍රමයේ කවුරු හරි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් අවබෝධ කරගත්තොත් එයා ඊට පස්සේ දන්නවා අර රේඩියෝ එක සම්පූර්ණයෙන්ම හදන්න දන්න එක්කෙනා දන්නවා වගේ මේ කෑල්ල අතන තියෙන අර කෑල්ල මෙතන තියෙන අර කෑල්ල මෙතන තියෙන කියලා රේඩියෝ එක ගැන සම්පූර්ණ දැනගත්තා වගේ එයා මේ ජීවිතයේ සත්‍ය හොඳට දැනගන්නවා මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ මෙහෙමයි සිද්ධ වෙන්නේ මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒක තමයි ජීවිතය පිළිබඳ එයාට තියෙන සම්පූර්ණ දැනීම. ඒ දැනීම ඇති කරගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ හොඳට ජීවිතයට එකතු කරගත්තට පස්සේ. මං හිතනවා මේ පිංගුතුන් කවුරුත් කැමති නේද බුද්ධිමත් වෙන්න. මෝඩය වෙලා මැරෙන්නද කැමති බුද්ධිමත් අය වෙලා මැරෙන්නද කැමති. කවුරුවත් කැමති නෑ මෝඩයෙක් වගේ මැරෙන්න. මේ ලෝකේ සියලුම දෙනා කැමති. බුද්ධිමත් කෙනෙක් හැටියට මැරෙන්නයි. එහෙමනම් බුද්ධිය කියන එක දිනු කරන්න ඕනි. ඕකී බේ ඇති වෙන එකක් නෙවෙයි. අපි දන්නා මේ ලෝකේ සෑම දෙයක්ම දිනු කරලා තම උත්සාහයෙන් ධෛර්යයෙන් තමයි මිනිස්සු ඇති කරගෙන තියෙන්නේ. කවුරුවත් අපිට ඉබේ දීලා නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ හැමතැනම අගය කළා උත්සාහය, ධෛර්යය. උත්සාහයෙන් ධෛර්යයෙන් මේ හිත පිළිබඳ ජීවිතය පිළිබඳ හැරිලා තමන්ගේ පැත්තෙන් බලන්න පුරුදු වෙච්ච දවසට ඔන්න ටිකින් ටික තමන් බලන කෝණේ පළල් වෙනවා. ඊට පස්සේ තමන්ට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිත යථා ස්වභාවය අවබෝධ කරගන්න. ඉතින් යා විමසන හේතුඵල හැටියට මේ ජීවිතය සකස් වෙන්නේ කොහොමද? එතකොට යාට මේ සංසාරෙන් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන අපි පිළිගන්නවා මේ ජීවිතින් ජීවිතයට සකස් වෙන දෙයක් තමයි මේ තියෙන්නේ කියලා. ඒක ආවට ගියාට පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ විමසලා බලන්න කියපු ක්‍රමයට විමසලා බලනකට අවබෝධ වෙන එකක්. උන්වහන්සේ දේශනා කළ හේතු නිසා ඇතිවෙන ඵල ජීවිතයට උන්වහන්සේ උපමා කළේ පහන කියලා. අපි කියනවා ඔන්න පහනක්පත් වෙනවා. පහනක්පත් වෙනවා දැන් ලංකාවේ නම් තියෙනවා පන්සල් වල අපි ඒවට කියන්නේ දොළොස්මහේ පහන කියලා. දොළොස්මහේ පහන කියන්නේ මාස 12ෙම පහනපත් වෙනවා. ඉතින් මාස 12 පහනපත් වෙන්නේ පින්වතුනි ස්ථිර වූ යමක් තිබිලා නෙවෙයි. අපි කියන පහනක් තියෙනවා. ඒ පහනට පහන් තීරයක් දානවා, පොල් තෙල් දානවා, දාලා පහන පත්තු කරනවා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා පහන් සිලක් දැල් වෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔන්න ජනවාරි මාසෙ ගිහිල්ලා බලනවා. බලනකොට පහනපත් වෙනවා. ඊට පස්සේ පෙබරවාරි මාසෙ ගිහිල්ලා බලනවා. පහනපත් වෙනවා. මාර්තු මාසෙ අප්‍රේල් මාසෙ මැයි මාසෙ මේ විදිහට බලනවා. ඔන්න දෙසැම්බර් මාසෙත් බැලුව පහනපත් වෙනවා. එතකොට එයා උඩින් පල්ලෙන් බලන එක්කෙනා. ඒ කියන්නේ ඒ කියන්නේ කිසි ගැඹුරක් හොයන්නේ නැති එක්කෙනා. විමසන්නේ නැති එක්කෙනා. එක පාට තීරණයකට එනවා. මම බැලුවා පහන. ওই පහන නිත්‍ය එකක්. ওই පහන් සිල් එදත් දැක්කේ එක විදිහටමයි. ජනවාරි මාසේ මම දැක්කා. එදත් මම ওই විදිහටමයි දැක්කේ. පෙබරවාරි මාසේ මම එදත් දැක්ක ওই විදිහටමයි. මම දෙසැම්බර් මාසේ ගිහිල්ලා බැලුවා. එතකොටත් ඒ විදිහමයි පහන් පහන් සිල්. මේක නිත්‍ය එකක්. කියලා කවුරු හරි කිව්වොත් ඒකේ තේරුම එයා පහන කියන්නේ මොකද්ද කියලා කිසිම අවබෝධයක් නැති කෙනෙක්. අවබෝධයක් තිබ්බනම් එයා දන්නවා පහන අයිති අනිත්‍ය දේවල් වලටයි. ඒ පහන දිගටම පත් වුණේ පහන තිබිච්ච හාස්කමක් නිසා නෙවෙයි. පහන දිගටම පත් වුණේ කවුරු හරි කෙනෙක් තෙල් දාපු නිසා. වැටි දාපු නිසා. තෙලි වැටි දැම්මේ නැත්තම් පහන පත්තු වෙන්නේ නැහනේ. අපි කියනවා තෙල් වලට නොදා හිටියා කියලා අපි. මොකද වෙන්නේ? තියෙන පහන් වැටියේ පහන් වැටියේ තියෙනකන් ඒ තෙල් ටික තියෙනකන් පානපත්තු වෙලා පත්තු වෙලා ගිහිල්ලා නිවිල යනවා. ඒ මොකද එන පහන් සිල් නිත්‍ය නම් නිවිල යන්නේ නැහනේ. පහන් සිල් තියෙන්නේ තෙලුයි වැටි එකයි. තෙලුයි වැටි නැතුව ගියාට පස්සේ පහන් සිල් නැතු යනවා. මෙන්න මේ වගේ කිව්ව මේ ජීවිතේ අපේ ජීවිතය තුල මම කියන අදහසක් ගොඩනගාගෙන අපි මේ මේ කර්ම රැස් වෙනකන් කර්ම සිතේ රැස් වෙනකන් කර්ම සකස් වෙනකන් මේ ජීවිත පැවැත්ම දිගටම යන එකක් අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්‍යංගේ ස්වરૂපේ කර්මානුරූපව ජීවිතෙන් ජීවිතයට මාරු වෙවි ලෝකයෙන් ලෝකයට මාරු යන ගමන. දැන් බලන්න අපි ලංකාවේ හිටියා. දැන් මෙහි. අපි තව රටවල් වලයි සමහර විට. ඔය වගේ දැන් මේ ජීවිතේදීම අපි රටෙන් රටට මාරු වෙනවා. ගමෙන් ගමට මාරු වෙනවා. රස්සාවෙන් රස්සාවට මාරු වෙනවා. ඉස්කෝලෙන් ඉස්කෝලට මාරු වෙනවා. මේ ජීවිතේ මාරු වෙලි කොච්චරද? බුදුරජාණන් වහන්සේ පෙන්න මුළු සංසාරෙම ඔය වගේ එකක්. මාරු වෙවි යන එකක්. ජීවිතෙන් ජීවිතයට මාරු වෙනවා. ලෝකෙන් ලෝකෙට මාරු වෙනවා. කවුද මේක මාරු කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වන මාරු කරන එක්කෙනා කර්මය. කර්මය කියන්නේ මොකද්ද? කර්මය කියන්නේ චේතනාව. චේතනාව තියෙන්නේ කොහෙද? සිතත් එක්කයි සම්බන්ධ වෙලා තියෙන්නේ. චේතනාව වෙනස් කරන්න චේතනාව නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? ඒක බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මෙහෙම. අපි කියමු නිල් පාට දැල්ලක්පත් වෙනකොට නිල් පාට පහන් සිලක්පත් වෙනකොට නිල් පාට බල්බ් එකක්පත් වෙනකොට එළිය මොන පාටද එළිය නිල් පාටයි රතු පාට බල්බ් එකක්පත් වෙනකොට එළිය මොන පාටද එළිය රතු පාටයි කහ පාට බල්බ් එකක්පත් වෙනකොට එළිය මොන පාටද එළිය කහ පාටයි කොළ පාට බල්බ් එකක්පත් වෙනකොට එළිය මොන පාටද එළිය කොළ පාටයි ඒ වගේ තමයි සිතේ අකුසලයේ චේතනාව අකුසල වුණාම සිත අකුසලේ බවටපත් වෙනවා. චේතනාව පින බව පින වෙනකොට සිත පින බවටපත් වෙනවා. එහෙමනම් අපිට පේනවා චේතනාව නිත්‍ය එකක් ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. කර්ම නිත්‍ය එකක් ද අනිත්‍ය එකක්ද? අනිත්‍ය එකක්. ස්ථිර වශයෙන් අපිට මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න බැරි වෙච්ච කර්මයට දාස වෙච්ච අපිට උවමනා කරන විදිහට තීරණයක් ගන්න බැරි ජීවිත නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන අපිට ඕන හැටියට තීරණ ගන්න පුළුවන් නුවණින් විමසන්න පුළුවන් ජීවිතයක්. අපේ ඉරණම අපිට වෙනස් කරන්න පුළුවන්. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පණිවිඩය. අපි අවදිල්ල නම් තියෙන යම් විදියකින් එක යම් කිසි ආකාරයකට ඒක වෙනස් කරන්න පුළුවන් එකක්. නමුත් සාමාන්‍ය බෞද්ධයෝ කල්පනා කරන ඊට හාත්පසින් වැරදි විදියකට. ඒගොල්ලෝ ඕනම දෙයක් ආපු ගමන් කර්මේ කර්මේ කියනවා. ඕක කර්මය. කර්මය නම් ඒක වෙනස් කරගන්න එපායි. මොකද කර්මය කියන්නේ නිත්‍ය එකක්ද? අනිත්‍ය දෙයක් නේ. ඒ නිසා ඒ ඔක්කොම වෙනස් කරන්න පුළුවන් දේවල්. කර්මය හැදෙන්නේ චේතනාවෙන් නම් අපි චේතනාව වෙනස් කරාට පස්සේ හරි. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝක ධර්ම කියලා කොටසක් පෙන්වුවා. ලෝක ධර්ම කියන්නේ මේ ලෝකේ සාමාන්‍යයෙන් හැමදෑම මූණ දෙන්න තියෙන දේවල් වලට. ඒක දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කොච්චර අවබෝධයක් තිබ්බද කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. නත්ති ලෝකේ අනින්දිතෝ මේ ලෝකේ නින්දා පහස නොලබන කවුරුත් නැහැ. නත්ති ලෝකේ අනින්දිතෝ නින්දාවක් අපහාසයක් නොලැබූ කෙනෙක් මේ ලෝකේ නැහැ. බලන්න මොනතරම් ගැඹුරින් ජීවිතය දිහා බලලා දේවා කියලා තියෙන්නේ. අදටත් ඒව ඇත්ත නේද? අදටත් ඇත්ත. ජීවිතේ නින්දාවක් අපහාසයක් නොලබු කෙනෙක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැක්ක ලෝක ධර්ම තියෙනවා. මේ ලෝක ධර්ම වලට සාමාන්‍ය මිනිස්සු බොහෝව කම්පා වෙනවා, සැලෙනවා, කලබල වෙනවා, හරියට දඟලනවා. දැන් අපි මෙහෙම කියමු. ලෝක ධර්ම 8ක් තියෙනවා. ඒවට කියන අෂ්ට ලෝක ධර්ම. පළවෙනි එක තමයි ලාභ, ලාභ කියන්නේ අපි හිතපු දේ නැත්නම් නොහිතපු දෙයක් ලুকু ලාභයක් අපිට ලැබෙනවා. ලැබිච්ච එක මම මොකද වෙන්නේ? කලබල වෙන්නේ නැද්ද? කලබල වෙන්නේ නැහැ බුද්ධිමත් අය. සාමාන්‍ය අය ඔක්කොම කලබල වෙලා ආඩම්බර වෙලා පොළොව ඉඳලා අඩි දෙක තුනක් උඩින් ඊට පස්සේ යන්න හිතා ගන්නවා. කම්පණේ නේද? ඒක තමයි කම්පණේ කියන්නේ ලාභයට කම්පා වීම. ඔක්කොම අමතකිනවා යාට. අන්න ලාභයට යා සැලෙනවා. අපි කියන ඒ ලාභෙම කෙනෙකුගේ ලාභය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. පාඩු සිද්ධ වෙනවා. අලාභය ඒකට කියන්නේ. ඒකත් ලෝක ධර්මයන්. ජීවිතයේ පාඩු සිද්ධ වීම. අර ලාභයට කම්පා වෙච්ච එක්කෙනා, ලාභයට ඇලිච්ච එක්කෙනා, ලාභයෙන් මුලා වෙච්ච එක්කෙනා, ලාභයෙන් රැවටිච්ච එක්කෙනා අලාභයනකට මොකද වෙන්නේ? තැති ගන්නවා. එතකොට සැලෙනවා. දැන් ලාභය ලැබිලා උඩින් ගියපු එක්කෙනා අලාභය ඇතිච්ච ගම වැටෙනවා. අලාභය ඇතිවෙච්ච එකම වෙట్లా කම්පණයටපත් වෙලා ශෝක වෙලා අනේ මට මෙහෙම වුණා නේද? ඇයි මට මෙහෙම වුනේ? මට මොකද්ද මේ වුනේ? ඔන්න ඉතින් දීවාල ගානේ දුවනවා. කෝවිල් ගානේ දුවනවා. කේන්දර ගානේ දුවනවා. ඇයි අලාභයට කම්පා වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේක ලෝක ධර්මයක්. ලෝක ධර්මයක්. ඊළඟට ලාභ අලාභ අයස යස. අයස කියලා කියන්නේ අපකීර්තිය. අපිට සාමාන්‍ය මිනිසියෙකුගෙන් සියලුම මිනිසයාකුගෙන් මිනිසයන්ගෙන් හොඳ නම විතරක් අහන්න මේ ලෝකේ කාටවත් බෑ. අපිට බණින අය ඉන්නවා. ඕනම කෙනෙකුට බණින කෙනෙක් ඉන්නවා. එතකොට අපිට තේරෙන්නේ මොකක්ද ඒකෙන්? අපිට අපේ අපේ වැරදි විතරක් එක්ක හොයලා එක්ක අපේ අදකුද හොයලා කතා කරන පිරිස් ලෝකේ ඉන්නවා. අපිට නවත්තන්න බෑ ඒක. ඒක තමයි ආයස. ඕනම කෙනෙකුට ඉන්නවා. ඊළඟට යස යස කියන්නේ හොඳ නම කියනවා. ඒකත් ඕනම කෙනෙකුට තියෙනවා. හොඳ නම කියනවා. ඉතින් මේ හොඳ නම එතකොට හොඳ නමත් කියනවා කෙනෙකුගේ ජීවිතය තුළ එයාට වැරදිත් කියනවා. ওই දෙකම අපිට කලින් කලට මුණ ගැහෙනවා. සාමාන්‍ය භාෂාවෙන් අපි ඔය කියන්නේ ඒකනේ කලකට ගල් වෙනවා, කලකට මල් වෙනවා. ඒ වගේ අනේ ජීවිතයේ දෙකම එනකොට එයා මේ දෙකෙම සැලෙන්නේ නැති වෙන්න නම් මේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ලාභ අලාභ ආයාස යස නිന്ദා ප්‍රශංසා කෙනෙකුට සමාජයේම ගෞරව කරනවා ඒක ප්‍රශංසාව. හැබැයි සමහරුන්ට සමාජයෙන් ගෞරව කරනවා. නමුත් එයාටම සමාජය නිඳා කරනවා. ඒ දෙකම ජීවිතවලට ලැබෙන්නේ නැද්ද? අපි බලමු ලෝකේ අපි දන්නවනේ මේ සමාජෙ බොහෝ දෙනෙකුට මේ දෙකම ලැබෙනවා. අපි දන්නවා විශාල ඡන්ද ප්‍රමාණ වලින් දිනන අය නිඳා කරලා එළවනවා. එතකොට නිඳා ප්‍රශංසා දෙකම තියෙනවා. මේ ජීවිතවල ඊළඟට සැප දුක සැපෙම බලාගෙන ඉන්න එක්කෙනා සැපයට උදන් අරනවා සැපයට සන්තෝෂ වෙනවා සැපේ සැපේම ජීවිතය ඉලක්ක කරගන්නවා නමුත් ඒක රඳවන්න බෑ ඒවා අනිත්‍ය දේවල් වෙනස් වෙලා ගිහලා දුකට හැරුණාම ඔන්න අඬන්න ගන්නවා වැළපෙන්න ගන්නවා ශෝක කරන්න ගන්නවා මේ හැම එකකෙම පේන්නේ පිංගුතුනි මේ ලෝක ධර්ම 8 ලෝක ධර්ම කියලා කියන්නේ මේ ලෝකෙට අයිති දේවල් 8 දැන් ඔය කිව්වේ 8ක් තියෙන එතන. ලාභ, අලාභ, ආයාස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක. මෙන්න මේ අටට කම්පා වෙන්නේ නැතුව හිටියා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතයේ අවුරුදු 45 කාල තුල ඇතිවෙච්ච ප්‍රශ්න. උන්වහන්සේ ඝාතනය කරන්න මොනතරම් පිරිස් ලෑස්ති වුණාද? එක්කෙනෙක් දෙන්නේද? නැහැ. නමුත් ඒ කාටවත් පුළුවන් වුණාද ඒක ඉෂ්ට කරගන්න බෑ. ඇයි ලෝක ධර්මයන්ගේ සීමාව ඉක්මවා උන්වහන්සේ වැඩ සිටියේ. ඒ ලෝක ධර්මයට ඉහළින් උන්වහන්සේ හිටියේ. උන්වහන්සේගේ මානසිකත්වයට අභියෝග එල්ල කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ හිටියේ නෑ. උන්වහන්සේගේ ශරීරයට අත තියන්න පුළුවන් කෙනෙක් ලෝකෙ හිටියේ නෑ. උන්වහන්සේ හිටියේ සම්පූර්ණයෙන්ම ඒ සියලු දේ තුල ජය අරගෙන අවුරුදු 45ක්. ලීසි කාලයක්ද? අනිතිකේ 45ම උන්වහන්සේ පාවිච්චි කළේ උන්වහන්සේගේ බුද්ධිය නුවණ, ධෛර්යය, ප්‍රඥාව, මානසික බල මේ කොම පාවිච්චි කළේ මිනිසුන්ගේ යහපතට. උන්වහන්සේට කවුරුවත් දොස් කිව්වා කියලා, බැන්න කියලා අපි දන්න උන්වහන්සේ මරණ ලෑස්තුණා කීප වතාවක්. ඒ ඔක්කොමල පස්සේ උන්වහන්සේ ගාවට ඇවිල්ලා බොහෝ දිනක් මහාන වෙලා ධර්ම අවබෝධ කළා. අන්තිමට තිරිසන් සත්තුන් එව්ව උන්වහන්සේව මරන් මරවන්න. ඒ තිරිසන් අන්තිමට අර විශාල ඇතෙක් බීගෙන ඇවිල්ලා චූටි ළමෙක් වගේ බුදුරජාන් වහන්සේ ගාව පෙල්ලිලා වැටුණා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ උන්වහන්සේගේ මානසිකව උන්වහන්සේ පතුරවපු කරුණාව මේ ලෝකෙට කොච්චර පැතිරලා ගිහිලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඒක අනිත් එක්කනට දැනිලා තියෙනවා. දැන් අර නාලාගිරි කියන ඇත්රාජා බීගෙන උන්වහන්සේ ඉදිරියට එනකොට උන්වහන්සේ මොකද්ද කිව්වේ? උන්වහන්සේ කිව්වා නාලාගිරි ඔයා ඔය එන පිළිවෙල ඔයාට හොඳ නෑ. ඔයාට හොඳ නෑ. ඔයා හිත පහදවා ගන්න. ඔයා හොඳ ලෝකෙක යාවි කියලා. බලන්න මේ සතාට කතා කරපු භාෂාව තේරුණා. මෙයාගේ වෙරි ඔක්කොම හිඳිලා ගිහිල්ලා චූටි දරුවෙක් වගේ නාලාගිරියතාව ඉඳලා බුදුරජාණන් වහන්සේ වඩිනකොට බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් පිටිපස්සෙන් හොඬේ අතුල්ල අතුල්ල පිටිපස්සෙන් ගියා. බලන්න අර කරුණාව පැතිරිච්ච කාලේ බුදුරජාණන් වහන්සේගේ මානසික දියුණුව තුලින් උන්වහන්සේ ඔප්පු කළා. උන්වහන්සේ අස්තුලෝක ධර්මයට කම්පා වෙන්නේ නැහැ කියලා. උන්වහන්සේට කිසිම කම්පනයක් තැති ගැනීමක් තිබුණ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ හැකියාව අපට ලබා ගන්න හැටි ඉගැන්නුවා. ශ්‍රාවකයන්ට ඒ හැකියාව ඇති කරගන්න ඕන හැටි ඉගැන්නුවා. ඉතින් ඒ හැකියාව පින්වතුනි අපිට ලබා ගන්න අපි සුළු උත්සාහයක් හරි මේ ජීවිතය ඇති කරගමු. නැත්නම් අපිට හැමදෑම මේ අස්ලෝක ධර්මයට අඬාඬ ඉන්න වෙයි. මේ අස්ලෝක ධර්මයට කම්පා වෙවි ඉන්න වෙයි. අන්න ඒකයි. අපේ ජීවිතයට අපි ධර්මයේ ටික ටික සම්බන්ධ කරගත්තට පස්සේ අපට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් විදියට අපේ බුද්ධිය දියුණු කරගන්න පුළුවන්. අපි කියනවා අපිට ගොඩාක් සල්ලි තියෙනවා කියලා. අපි සල්ලි ගැන හිතලා සන්තෝෂ වෙනවා. නමුත් මේ සල්ලි ඕනම වෙලාවක හොරකම් කරන්න පුළුවන් කෙනෙකුට ඕනම වෙලාවක අපිට අහිමි වෙන්න පුළුවන්. අපිට ලස්සන ගෙයක් තියෙනවා කියමු. සමහරට ඒ ගේ අපි දරුවන්ට දීපු කාලෙක දරුවා අපි ඒ ගෙදරින් යවන්න පුළුවන්. අපිකම අපිට යාන වාහන තියෙනකොට සමහරට ඒ යාන වාහන අපිට අහිමි වෙන්න පුළුවන් ඕන වෙලාවක. නමුත් ජීවිතයට එකතු වෙන දේ ජීවිතය ගැන අපි හිතලා අපි හිත දිහා බලලා අපි හිත තේරුම් ගත්තනම් මේ ජීවිතය යථා ස්වභාවය තේරුම් ගත්තනම් අපි මේ ජීවිතය අතහරින්නේ බුද්ධියක් දියුණු කළා මිසක් මෝඩ විදියට නෙවෙයි. අන්නේ හැකියාව පින්වතුනි අපිට මේ ජීවිතේ පුරා ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕනේ ජීවිතයේ අරමුණ ජීවත් වීමම නෙවෙයි. ජීවිතයේ අරමුණ අපි ජීවත් වෙන්න ඕනේ. අපි අනුන්ට උදව් කරන්න ඕනේ. උපකාර කරන්න ඕනේ. ලෝකයට හිතසුව පිණිස පවතින්න ඕනේ. ඒ වගේම අපි ළඟ තියෙන මේ මානසික ස්වභාවය අඳුනගෙන දියුණු කරන්නත් ඕනේ. මෙන්න මේ සියලු දේවල් කරන්න පුළුවන් අපිට බුදුරජාණන් වහන්සේගේ සහයෝගය ලබා ගත්තට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ සහයෝගයේ උපකාරයේ පිහිට ලබාගන්නේ කොහොමද අපි? ඒක ලබාගන්නේ පින්වතුනි ධර්මයේ තුලින්. බුදුරජාණන් වහන්සේ ගැන කතා කළා ධර්මයේ ගැන කතා කරන්නේ නැත්නම් ඒකේ තේරුම බුදුහාඳුර ආબોධ කළේ නෑ යා. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුනගන්නේ අපි ධර්මයේ තුලින්. ඒ නිසා ඒ ධර්මයත් අපි අනිවාර්යයෙන්ම කතා කරනවා. ධර්මයේ ගැන කතා කළා ශ්‍රාවක පුරුෂ ගැන කතා කළේ නැත්තම් අපි එහෙනම් ධර්මය හරියට දන්නේ නැහැ. ධර්මයේ ගැන කතා කරන කෙනා ඒක අනුගමනය කරන ජීවිතය ගැන කතා කරනවා. එතකොට අනිවාර්යයෙන්ම ශ්‍රාවකයෝ ගැන කතා කරනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස කියන මේ රත්න තුන මේ මණික් තුන මේ ජීවිතයට පුදුම විදියට ජීවිතයේ ආලෝකවත් කරන්න උපකාර වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ මේ පින්වත් පිරිස හොඳට කල්පනාවට ගන්න. මුළු හදවතින්ම මේ බුදුරජාණන් අපගේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. Tamanගේ ආධ්‍යාත්මික ගුරුවරයා හැටියට බුදුරජාණන් වහන්සේව තෝරගන්න. Tamanගේ කල්යාණ මිත්‍රයා උන්වහන්සේ කියලා හිතන්නේ. කල්යාණ මිත්‍රයා Tamanගේ ගුරුවරයා. Tamanගේ ගුරුවරයා හැටියට බුදුරජාණන් වහන්සේ තෝරගන්න. මේ ලෝක වෙන කවුරුත් තෝරගන්න එපා. තමන්ගේ ගුරුවරයාට තමන්ගේ හොඳම මිත්‍රය බවට පත් කරගන්න බුදුරජාණන් වහන්සේව ඊළඟට උන්වහන්සේ කවුද කියලා අපිට ටිකෙන් ටික තේරෙන උන්වහන්සේ වදාළ ධර්මයෙන්. ඒ ධර්මයේ Tamange ජීවිතයට නියම මඟ පෙන්වන මාර්ගය හැටියට පත් කරගන්න. දැන් මම දැක්කා මේ රටේ හැම වාහනයකම තියෙන පොතක්. ඒ පොත තමයි මේල්ුවේ. ඒ පොතෙන් හැමතැනම යන්න ඕන ඇති කියනවා. ඒ වගේ හැම ජීවිතයකටම තියෙන්න ඕනේ පොතක්. ඒ පොත තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ නැමැති පොත මේ ජීවිතයට ගත්තට පස්සේ ඒ පොතේ පිටුවක් ගානේ කියවෙන්නේ ජීවිතය ගැන. ඒ පොතේ පිටුවක් ගානේ කියවෙන්නේ ජීවිතේ ජීවිතේ හරවන්න ඕනේ පැති. ඒ නිසා අන්න ඒක අපේ හැම ජීවිතයකම තියෙන්න ඕනේ. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ හොඳම මිත්‍රයා අපේ. අපේ හොඳම ගුරුවරයා. අපේ හොඳම කල්යාණ මිත්‍රයා. අපේ පූජනීය වස්තුව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තමයි අපේ මාර්ගයේ පෙන්වන දේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි අපි ළඟ තියාගත යුතු දේ. ඒ ධර්මයේ තමයි අපි ආරක්ෂා කරන දේ. ඒ ධර්මයේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන වටිනාම වස්තුව. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පිරිසක් එතන එක්කෙනෙක් නෙවෙයි පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තමයි ලෝකේ සීලවන්තයන්ගේ එකතුව. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්මය අවබෝධ අවබෝධ කරන පිරිස කුරා කූඹියකටවත් හානි කරපු පිරිසක් නෙවෙයි. හිංසා කරපු පිරිසක් නෙමෙයි. කඩු කිනිසි අරන් ගියේ නෑ. බොහොම සාන්තව හිටපු පිරිසක්. ලෝකෙ හිටපු සිල්වත්ම පිරිස. ඊළඟට ඒගොල්ලෝ සිත දියුණු කළා. ගස් ගල් යට ඉඳගෙන කැලෑවල් වලට ගිහිල්ලා මේ ගල් ගුහාවල් හොයාගෙන හුදෙකලා වාසය කරගෙන සිත දියුණු කළා සමාධිය දියුණු කරපු පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. ඒගොල්ලෝ එතනින් නැවතුනේ නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ කියා දීපු පිළිවෙලට හොඳට හොයලා බැලුවා. හොඳට විමසුවා. ඇයි ධර්මයේ නැමැති පොත යාගේ ජීවිතය ගාව තියෙන ඒ ධර්මයේ නැමැති පොතේ පිටුවක් ගාන විමස විමස. තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන අන්නේ පිරිස විතරයි මමත්වයෙන් නිදහස් වුනේ. ප්‍රඥාව දියුණු කළා. එහෙනම් ප්‍රඥාව දියුණු කරපු පිරිස. ඒගොල්ලන්ගේ ජීවිතයේ සමහර විට අපි කියනවා අපි රහතන් වහන්සේලා ගැන අහලා තියෙනවානේ. අපි කියනවා රහතන් වහන්සේ නම පාරේ වඩිනවා. සිරප්පු දෙකක් නැහැ. උන්වහන්සේ සමහරට පරණ සිවුරක් පොරෝගෙන පාත්‍රයක් අරගෙන පාරේ වඩින්නේ. නමුත් උන්වහන්සේ සීලවන්ත කෙනෙක්. කුරා කූපියෙකුට හිංසාවක් නොකරන කිසියම් දෙයක් සොරකම් නොකරන බොරු නොකියන කේලා නොකියන පාරිශුද්ධ ජීවිතයක් ගෙවන Brahmachari ජීවිතයක් ගෙවන මත්පැන් බොන්නේ නැති පිරිසිදු ජීවිතයක් ගෙනියන කෙනෙක් උන්වහන්සේ සමාධිගත වුණාට පස්සේ හිත සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් කරගත්තු කෙනෙක්. ඉතින් එහෙම පිරිසක් තමයි අපි සරණ යන්නේ. ආශ්‍රිත හොඳ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ගැන අපිට ධර්මයේ තුල ගොඩාක් සඳහන් වෙනවා. ඒ ශ්‍රාවකයන් වහන්සේලා ගැන. ඉතින් අන්නේ ධර්මයේ අපේ ජීවිතවලට ගන්නව නම් එතකොට අපි බුදුරජාණන් වහන්සේව තෝරගන්නවා, ධර්මයේ තෝරගන්නවා ශ්‍රාවක පිරිස. මෙන්න මේ තිසරණේ කුඩා දරුවන්ට පවා ඔබ තෙරුවන් සරණ ගිය අය නම් කුඩා දරුවන්ට පවා ලබා දෙන්නේ තිසරණේ අපි ළමයින්ට අධ්‍යාපනය ලබා දෙනවා, ඇඳුම් අරන් දෙනවා, කෑම දෙනවා. නමුත් එයාගේ ජීවිතේට මනසට අදාළ දේ දෙන්නේ නැත්නම් එයාට වටින දේ අපි දෙන්නේ නැහැ. අන්‍යයට තිසරණේ දෙන්න. යාළුවන්ට තිසරණේ දෙන්න. වටිනාම තෑග්ග තවත් කෙනෙකුට දෙන්න තියෙන. අන්න එහෙම ජීවිතේ වාසනාවන්ත කරගන්න. අපි සීලු දිනාට මේ ධර්මයේ ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා, ශ්‍රී සද්ධර්ම නිසා, ශ්‍රාවක සංඝ නිසා. ඉතින් අප සීලු දිනාටම විශේෂයෙන්ම මේ රටේ මේ වාසය කරන ඔබ සියලු දෙනාට මේ උදාාර මනුස්ස ජීවිතය දියුණු කරගෙන ඒ වගේම තමන්ගේ ජීවිතේ සීලවන්තව ගත කරගෙන යහපත්ව ගත කරගෙන හොඳට දියුණු වෙලා ලස්සනට ජීවත් වෙලා සැනසille සතුටින් ජීවත් වෙලා සිතත් දියුණු කරගෙන වයසක කාලෙන් වයසට කාලෙනකට අපි එකට කියන්නේ සන්ධ්‍යා සමය එනකොට ජීවිතේ ජීවිතේ සන්ධ්‍යා සමය වෙනකොට හොඳට නුවණ මෝරපු බුද්ධිමත් ඥානවන්ත ජීවිතය අර්ථය විමසලා තේරුම් ගන්න පුළුවන් ඇති අය බවට පත් වෙලා. ඊටාම සතුටින් අපිට අවසාන හුස්ම පොද හෙලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වතුනි ඒක මේ ජීවිතේට අපි ඇති කරගනිමු. මේ ජීවිතේ ඉබේ ඔහේ යන්න දෙන්න එපා. නාස්ති වෙලා යන්න දෙන්න එපා. පරිස්සමින් පරිහරණය කරන්න. ඉතින් මේ පින්වත් පිරිසට මම ආශිර්වාද කරනවා. අපගේ අප සරණ ගියේ සරණ ගියේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු ගුණානුභාවයෙන්ද බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සදහම් ගුණානුභාව බලයෙන්ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වූ මහා සංඝරත්නයේ ගුණානුභාව බලයෙන්ද පින් අශීරු දිනාටම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා කායික මානසික සැප සාන්තිය සැලසේවා දුක් කරදර දුරු වෙලා සැනසෙල්ල උදා වේවා. මෙලෝ ජීවිත වාසනාවන්ත වේවා. පරලොව සුගතිය ලැබේවා. මේ හැම දිනෙකටම බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවේසන සීපමනව දාල අමා මහ නිවන් සුව අවබෝධ කරන්නටත් මේ ශ්‍රී සද්ධර්මයේ ඔබ සියලු දෙනාට උපකාර වේවා. මේ හැම දිනෙකම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා. සූපත්ත්වා සූපත්ත්වා සූපත්ත්වා ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා හැම දිනාටම තෙරුවන් සරණයි